බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ ප්‍රශ්න ප්‍රශ්නයක් අහලා තියෙනවා රොද්‍රිගු මහත්මයා මේ මම මේ ප්‍රශ්නය කියවන්නම් ඊට ඊට අමතරව අපේ මේ දහම් සෙවන ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ගොඩාක් අහලා තියෙනවා මේ ධර්ම කරුණුත් එක්ක ඒ ඒ ටික පසුව කියවන්නම් මම මේ ප්‍රශ්නේ අහලා ඉන්නම් මේක කෙටි ප්‍රශ්නයක් නිවන් සුව විඳිනවා නම් සිත චෛතසිකයන් තොරව පැවතිය යුතුයි නේද? මේ පැහැදිලි කරන්න. නිවන දෙආකාරයනේ සෝපදිශේෂ පරිනිර්වාණය සහ අනුපදිශේෂ පරිනිර්වාණ වශයෙන්. එතකොට සෝපදිශේෂ පරිනිර්වාණ කියන්නේ උපදි සංඛ්‍යාත මේ පංචස්කන්ධ බුද්ධික මහත්මයාගේ එක ෆෝන් එකක හරි ස්පීකර් සවුන්ඩ් එක වැඩි ඒක ඔෆ් කරගන්න. එතකොට උපදී කියලා කියනවා මේ පංචස්කන්ධය. එතකොට සෝපදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ පංචස්කන්ධය තිබියදී කෙලස් ප්‍රහාණය කරලා තියෙනවා. එතකොට කෙලස් ධර්ම නැහැ පංචස්කන්ධය තියෙනවා. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. දැන් ඒතනත්තාට පුළුවන්කම තියෙනවා අවශ්‍ය නම් ඵල සමාපත්තියට සමවදින. ඒතර ඵල සමාපත්තියට සමවැදුනන් පස්සේ එතන සිතක් තියෙනවා චෛතසික ධර්මයක් තියෙනවා. කිසිවක් නිෂ්ක්‍රීය නැහැ. එතකොට මේ ඵල සමාපත්තියට සමවැදුනන් පස්සේ අර නිවීම වශයෙන් මනසට දැනෙන අර දුක් වලින් තොර වෙච්ච යම් ශාන්ත බවක් උන්වහන්සේලාට මනසින් හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඒ తত্ত্বය උන්වහන්සේලා ජීවත් වෙලා ඉඳද්දී චෛතසික වශයෙන් අරමුණු කරන්නා වූ නිර්වාණය. එතකොට නිවන අරමුණු කරනකොට ඒ නිවීම අරමුණු කරනකොට උන්වහන්සේලාගේ මනස සාන්ත සුඛ ස්වභාවයක් උන්වහන්සේලාට ඒක හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඒ හඳුනාගත්තට ඒක තෘෂ්ණාවෙන් ග්‍රහණය කරන්නේ නැහැ. මොකද තෘෂ්ණාව නැති නිසා. ඒ නිසා අර සුඛවේ සුඛ සෝමනස්ස ස්වභාවය රහතන් වහන්සේට චෛතසික වශයෙන් ඇති වෙන්න පුළුවන්. දැන් රහතන් වහන්සේ ප්‍රථම ඥාණයට සමවැදුනොත් උන්වහන්සේට විතක්ක, ਵਿਚාර, පීති, සුඛ මේ ඔක්කොම වේදනා වශයෙන් දැනෙනවා. දැනුණා වුණාට උන්වහන්සේට ප්‍රීතිය ගැන, සුඛය ගැන තෘෂ්ණාවක් හෝ උපාදානයක් මතුවෙන්නේ කෙලස් නැති නිසා. ඒ වගේම ඵල සමාපත්තියට සමවැදුනහම එහි ශාන්ත සුවය උන්වහන්සේට චෛතසික වශයෙන් දැනෙනවා. වේදනා වශයෙන් දැනෙනවා. එතකොට ඒක එක්තරා වේදිත තත්වයක්. ඒ වේදිත තත්වයේ තුල උන්වහන්සේ තෘෂ්ණාවෙන් බැඳෙන්නේ කෙලස් නැති නිසා. නමුත් දැන් නිවන අවේදිතයි කියන එකේ තේරුම අර පංචස්කන්ධයේ තියෙන තාක්කල් උන්වහන්සේට නිවන අරමුණු කරන්න පුළුවන් නිවන ගැන අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය තියෙන තාක්කල් මේ පවතින සංස්කාර වල ඉපදීම්, බිඳීම් සහ ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන බව සහිතවයි තවම පවතින්නේ. එතකොට පංචස්කන්ධයමයි මේ දුක්ඛ සමූහය මෙයයි નિසරු. ඇත්තට මෙතන දුක්ඛ කියලා කියන්නේ නිස්සාරත්වය කියන එකයි. දූ කියන ප්‍රත්‍යයෙන් ගන්නේ නින්දිත බව, ක කියන්නේ හිස් බව නින්දිත වූ හිස් ගතිය එතකොට මේ සංස්කාර ධර්මයන් පවතිනේ නින්දිත වූ හිස් ගතිය හිස් වූ නින්දිත වූ සංස්කාර ධර්ම තවම මේ පංචස්කන්ධේ ජනිත හැබැයි කෙලස් ප්‍රහාණය කරන ඊට පස්සේ ඒ తত্ত্বය සම්පූර්ණයෙන් අහෝසි කරන්නේ ස්කන්ධ පරිණිරවාණයත් එක්ක යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් රහතන් වහන්සේ නමකට හෝ අනාගාමී කෙනෙකුට හෝ අවශ්‍ය නම් උන්වහන්සේ අෂ්ටම ධාන දක්වා සමාපatti උපදවලා තියෙනවා නම් රූපාවචර ධාන හතරයි අරූපාවචර ධාන හතරයි උපදවලා තියෙනවා නම් ප්‍රගුණ කරලා තියෙනවා නම් ඒ බඳු තත්වයක් ප්‍රගුණ කරන ලද අනාගාමී හෝ රහතන් වහන්සේ නමකට ඕන නම් පුළුවන් චෛතසික ධර්මයන්ගෙන් සිතින් විනිර්මුක්ත වූ ඒ නිර්වාණ තත්වය ජීවත්ව සිටියදීම එතනට සමවදී. ඒක ඉතින් ස්පර්ශ කරනවා විඳිනවා කියලා කියන්න බෑ මොකද සිත නෑ එතන. ඒකට තමයි Nirodha තව සමාපත්තියක සංඥා වේදිත නිරෝධ සමාපත්තියක සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුනොත් හැරෙන්න රහතන් වහන්සේටවත් සිත නැතුව චෛතසික නැතුව පවතින්න බෑ ඒ නිසා රහත් තුනත් මාර්ගසිත පහළ වෙනකොටත් ඵලසිත පහළ වෙනකොටත් සිත සහ චෛතසික අනිවාර්යෙන් සක්‍රියයි. ඒ සියල්ල අහෝසි වෙන්නේ ස්කන්ධ පරිණිරවාණයේදී පමණයි. ඊට කලින් ඒ తত্ত্বය අත්දකින්නට ඕන නම් ඒ తত্ত্বය සකසන්න ඕන නම් කරන්න පුළුවන් එකම తত্ত্বය තමයි සංඥා වේදිත නිරෝධයට සමවැදිලා චිත්තචෛතසික ධර්මයන් ඇතිවීම తాවකාලිකව නිරුද්ධ කරනවා. චිත්තාදිෂ්ඨානයත් එක්කලා. එතකොට එතනින් එහාට සිත ක්‍රියාත්මක නැහැ. ක්‍රියාත්මක නැත්තේ චිත්තාදිෂ්ඨානය නිසා. අදිෂ්ඨානය නිම වෙච්ච ගමන් නැවත චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙන්න පටන් ඒ අවස්ථාව හැරෙනකොට රහතන් වහන්සේටවත් චිත්තචෛසික ධර්මයන්ගෙන් විනිර්මුක්තව පවතින්නට පුළුවන්කමක් නැහැ. නිරෝධ සමාපatti අවස්ථාව හෝ ස්කන්ධ පරිනිර්වාණයෙන් තොර. මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම අපිට හැම පැත්තම බලපු උත්තරයක් හම්බුණා. මේ මටත් ඒකට පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඒ කියන්නේ හැම රහතන් වහන්සේටම ඒ සමාපත්තින් සම්බන්ධින්න බැරුව ඇති නේද? ඒක සමාපත්තියට සම්බන්ධ නැහැ. ඔව්. නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න බෑ. රහතන් වහන්සේට ඵල සමාපත්තියට සමවැදීම සඳහා උන්වහන්සේ ධාන පුරුදු කරලා තියෙනවා මූලික වශයෙන්. ඒ ඒ පුරුවත් එක්කලා තමයි ඵලසිත බොහෝ වේලාවක් අකණ්ඩව පවත්වාගෙන යන්නේ හැකියාව. හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. ඒක හොඳින්ම පැහැදිලි වුණා.